සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනට සමුදී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රධාන ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදසිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්තුනි මේ පින්වත් පිරිස මේ සූදානම් වී සිටින්නේ එදා ලෝතර බුදු පියාණන් වහන්සේ සම්බුදු නුවණින් දේශනා කොට වදාළ ඒ අශිරිමත් ශ්‍රී සද්ධර්ම සාගරයෙන් දිය බිඳකටත් වඩා අඩු කුංචිම කුංචි කොටසක් ශ්‍රවණය කරන්නට පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුසුසති කියන සූත්‍ර දේශනාවේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපේ ජීවිතයට ලැබෙනා වූ ආනිසංස කීපයක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනා කරනවා අසුතං සුනාති තමන් මේ ජීවිත කාලය තුලදී භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අසුරු කරගෙන ධර්ම ශ්‍රවණය කරනකොට Tamanට අහන්න නොලැබුණු යම් කාරණාවක් තියෙනවා නම් අන්න ඒ කාරණාව දහම් නැසීම තුළින් Tamanට ශ්‍රවණය කරන්ට ලැබෙනවා කියලා කියනවා. සුතං පරියෝදතේති යම් කිසි කෙනෙක් අහපු ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය නිවැරදි කියලා වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ හැකියාවත් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් තමන්ගේ ජීවිතයට ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. කාංකං විතරති යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් ලෝතර බුදු පියාණන් වහන්සේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිළිබඳව ඒ ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව යම් සැක සංකා තමන්ගේ හිත්වල පවතිනවා නම් ඒ සැක සංකා දුරු කර ගන්නටත් ධර්ම ශ්‍රවණේ හේතු වෙනවා කියලා දේශනා කළා. දිට්ඨින් උදුම් කරෝති. යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කිරීම නිසා තමන්ගේ හිතෙහි සම්මා දිට්ඨිය නම් වූ ධර්මතාවය හට ගැනීමේ මූල බීජ මේ වෙනකොට තියෙනවා නම් ඒ සම්මා දිට්ඨිය පහළ වෙන්න ධර්ම ශ්‍රවණය කිරීම හේතුවක් වෙනවා කියලා කියනවා. චිත්තමස්ස පසීදති. යම්කිසි කෙනෙකුගේ හිතේ අපහැදුණු ගතියක් තියෙනවා නම් චංචල වුණු ස්වභාවයක් තියෙනවා නම් ඒ චංචල වුණු ස්වභාවය නැති කරලා සිත නිශ්චල භාවයට පත් කරමින් බුද්ධ ධම්ම සංඝ කියන සීල රත්නත්‍රය කෙරෙහි පැහැදීම ඇති කරගන්නට ධර්ම ශ්‍රවණය කිරීම හේතුවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. එහෙමනම් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයන් අපේ හිතෙහි රඳවාගෙන මේ පින්වත් පිරිස හොඳින් අනුශාසනාවට අහුම්කම් දුන්නොත් ඊතදී මා දේශනා කරන්නට යෙදුන ඒ ආනිසංස වාරයන්ගෙන් එකක් දෙකක් හෝ තමන්ගේ ජීවිතයට අනිවාර්යයෙන් එකතු කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. පින්වතුනි අද දවසේදී අපි ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රීමුකයෙන්ම දේශනා කොට වදාළ අසිරිමත් සූත්‍ර දේශනාවක්. මේ දිනවල මේ පින්වත් පිරිස ශ්‍රවණය කරනු ලබන මජ්ක්‍ධිම නිකාය විවරණ ධර්ම දේශනා මාලාව යටතේහි මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකෙහි සඳහන් වන සූත්‍ර දේශනාවන් අතර ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා යුගල බැගින් දේශනා කරපු ඒ සූත්‍ර දේශනාවන් ඇතුළත් මහා යමක වග්ගයේ ඇතුළත් අවසාන සූත්‍ර දේශනාව චූල අස්සපුර සූත්‍රයයි මම අද දවසේදී ඔබට පැහැදිලි කරන්න තෝරා ගත්තේ. පින්වතුනි මේ සූත්‍ර දේශනාවට චූල අක්ෂපුර කියන නම ලැබෙන්න විශේෂිත කාරණා දෙකක් තියෙනවා. අපිට මේ සූත්‍ර දේශනාවේ නමේ වචන දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි චූල කියන වචනය. අනිත් එක තමයි අක්ෂපුර කියන වචනය. පින්වතුනි මේ චූල අක්ෂපුර කියන වචන දෙකෙහි එකතු වේ චූල කියන වචනය මේ සඳහා යොදාගෙන තියෙන්නේ මීට පෙර සූත්‍ර දේශනාවක් අන්තර්ගත වෙනවා මහා අස්සපුර කියලා. මේ චූල අස්සපුර සූත්‍ර දේශනාවට සාපේක්ෂව ධර්මකාරණාවන් වැඩි වශයෙන් සඳහන් වෙලා තිබුණු නිසායි ඒ ඉහතදී සඳහන් වුණු සූත්‍ර දේශනාව මහා අස්සපුර කියලා කිව්වේ. එතකොට ඒ සූත්‍රයේ මහා අස්සපුර කියලා නම් කළ නිසා මේ සූත්‍ර දේශනාව චූල අස්සපුර වුණා. ඒකයි චූල කියන වචනය මේ සූත්‍ර දේශනාවේ මුලට යෙදෙන්න පසුබිම වුණේ. ඊළඟට අස්සපුර කියලා කියන්නේ මේ සූත්‍ර දේශනාව පැවැත්වුවේ බුදුරජාණන් වහන්සේ අස්සපුර කියන ග්‍රාමයේහි වැඩ වාසය කරමින්. ඒකයි අස්සපුර කියන නම යෙදුනේ. එතකොට චූල අස්සපුර සූත්‍රයයි අද දවසේදී ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ එදා වැඩ කළේ අංග කියන නගරයේහි අස්සපුර කියන නියම් ගමෙහි ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්මානුශාසනා පවත්වනකොට භාග්‍යවතුන් වහන්සේ ධර්මචාරිකාවෙහි වැඩම කරලා කැමැති ස්ථානයක නතර වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්ථානයේහි යම් කාරණාවක් යෙදিলা තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ අනිවාර්යයෙන්ම ඒ ස්ථානයේහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට හෝ එහෙමත් නැත්නම් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ධර්ම කාරණා පැහැදිලි කරනවා. මේ සූත්‍ර දේශනාවත් ඒ වගේ බුදුරජාණන් වහන්සේ අස්සපුර ගමේදී භික්ෂූන් වහන්සේලාට තමයි දේශනා කරන්නට යෙදුනේ. සූත්‍ර පිටකයේහි සඳහන් වෙලා තියෙන්නේ ඒවං නිසුතං ඒකං සමයං භගවා අංගේසු විහෙරති අස්ස පුරං නාම නිගමෝ කියලා. ඒ සූත්‍ර දේශනාවෙහි පාඨෙහි pāli පාඨෙහි අර්ථය මා ඔබට ඉස්සෙල්ලා සඳහන් කළා. භාග්‍යවතුන් වහන්සේ එදා වැඩ වාසය කළේ අංග කියන නුවර අස්සපුර කියන නියම් ගමන. මේ පින්වත් පිරිස දන්නවා ගම් රාශියක් එකතු වෙලා තමයි නියම් ගමක් නිර්මාණය වෙන්නේ. නියම් ගම් රාශියක් එකතු වෙලා තමයි නගරයක් නිර්මාණය වෙන්නේ. නගර කීපයක් එක්කාසු වෙලා තමයි ජනපදයක් නිර්මාණය වෙන්නේ. එතකොට මේ නියම් ගමක් කියලා කියන්නේ ගම් කීපයක එකතුවක්. එතකොට මේ ස්ථානයේ භික්ෂුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් එදා වැඩ වාසය කරන්ට ඇති. ලෝතර බුදුරජාණන් වහන්සේ එදා අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු ලබා දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා. සමනා සමනාති වෝ භික්කවේ ජනෝ සංජානාති තුම්පේච පනකේ තුම් හේතු පුත්තෝ සමානා සමනම් හාති පටිජානාත මහණෙනි නුඹ වහන්සේලා මේ ගමේ වාසය කරන්නා වූ පිරිස් විසින් හඳුනාගෙන තියෙන්නේ ශ්‍රමණයෝ කියලා. වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා හැටියටයි මේ ගම්වාසීන් විසින් හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම මහණෙනි නුඹ වහන්සේලා යම් කිසි කෙනෙක් ඔබ වහන්සේලාගෙන් ඇහුවොත් එහෙම ඔබ වහන්සේලා කවුද කියලා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ අපි ශ්‍රමණයෝ කියලා. අපි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල පැවිදි වෙච්චි ශ්‍රමණයෝ. එහෙමත් නැත්නම් භික්ෂුන් වහන්සේලා කියලා තමයි නුඹ වහන්සේලාත් ප්‍රතිඥා දෙන්නේ. සැබවින්ම මහණෙනි ඒ මිනිස්සු නුඹවහන්සේලාව ශ්‍රමණයන් හැටියට හඳුනාගෙන තියෙන ඒ හඳුනා ගැනීම ඒ සංඥාව නිවැරදිද? එහෙමත් නැත්නම් නුඹවහන්සේලා විසින් නුඹවහන්සේලාම ශ්‍රමණවරු හැටියට ශ්‍රමණයන් වහන්සේලා හැටියට භික්ෂුන් වහන්සේලා හැටියට අනිත් අයට ප්‍රතිඥා දීම නිවැරදිද? ලෝතර බුදුරජාණන් වහන්සේ මෙහෙම සඳහන් කරනවා. එහෙම සඳහන් කරලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ කාරණාව සත්‍යයක් බවට පත් වෙන්නට නම් ඔබ වහන්සේලා ශ්‍රමණවන් වහන්සේලා හැටියට වික්ෂූන් වහන්සේලා හැටියට ප්‍රතිඥා දීමත් ගම්වැසියන් විසින් නුඹ වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා හැටියට හඳුනා ගැනීමත් නිවරදී කියලා කියන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා ටික තමයි අද දවසේදී මම නුඹ වහන්සේලාට පැහැදිලි කරන්න යන්නේ. භාග්‍යවතුන් වහන්සේ එහෙමයි එදා සූත්‍ර දේශනාවට පිවිසුමක් ලබා ගන්න. සිංහතුනේ අපි අට කතාව වෙත අවධානය යොමු කරලා බැලුවොත් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ අස්සපුර කියන ග්‍රාමයේහි වාසය කරපු මිනිස්සු ශ්‍රද්ධාවන්ත දායකයෝ බොහෝම පැහැදීමෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. උදෑසන කාලයේදී අවදි වෙන කාන්තාවෝ උත්සාහවත් වෙනවලු භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම සඳහා පින්ඩපාත දානය සකස් කරන්න. උදෑසන කාලයේදීම අවදි වෙන පිරිමි පක්ෂය මුහුණකට සෝදාගෙන Tamanගේ නිවස ඉදිරිපිටට පැමිණෙන්නා වූ භික්ෂූන් වහන්සේලා පිළිගැනීමට සූදානම් වෙනවලු. උදෑසන කාලයේදී දහවල් කාලයේදී සවස් කාලයේදී යම් ස්ථානයකට ඒකරාශී වුණා නම් පිරිස සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය ගැනලු සන්ධ්‍යා කාලයේදී තමන්ගේ කායික වෙහෙස නොතකා සියලු දෙනාම එක්කාසු වෙලා සාකච්ඡා කරනවලු භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාපිළිවෙත ගැන උන්වහන්සේලාගේ ශාන්ත ස්වභාවය ගැන උන්වහන්සේලාගේ ප්‍රසන්න ස්වභාවය ගැන උන්වහන්සේලාගේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්න ස්වභාවය ගැන කතා බහ කරමින් හිත සතුටු කරගන්න ගතියක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව විශේෂයෙන්ම දේශනා කිරීම සඳහා මේ ගම්මානයම තෝරාගෙන තියෙන කියලා අර්ථ කතාව විස්තර කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම පැහැදිලි කරලා සඳහන් කරනවා මහණෙනි, "ඒ අස්සපුර ග්‍රාමයේ වාසය කරන්නා වූ මිනිස්සු අපිට පූජා කරනවා චීවර, පින්ඩපාත, සේනාසන, ගිලානප්පත්ය. මෙන්න මේ සිව්පසේ අපි ලබාගෙන අපේ ජීවිකාව පවත්වාගෙන යනවා." භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරනකොට තමන් විසින් සොයා සපයාගෙන තමන්ගේ ප්‍රත්‍ය භාවිතා කිරීමක් නැහැ. ගිහියත්තු විසින් පූජා කරනු ලබන ප්‍රත්‍යයන් ඇසුරු කරගෙන තමයි බ්‍රහ්මචාරී ජීවිතේ පවත්වාගෙන යන්නේ. මහණෙනි නුඹ වහන්සේලා ඒ මිනිසුන් විසින් පූජා කරනු ලබන චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය මහත්ඵල මහානිසංස වීම පිණිස අපි හික්මෙන්ට ඕනේ කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්නට කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම සඳහන් කරනවා ගිහියත්ව විසින් දායක දායිකාව විසින් බොහෝම වෙහෙස මහන්සි වෙලා පූජා කරනු ලබන මේ සිව්පසය ඒ ඇත්තන්ට මහත්ඵල මහානිසංස වීම පිණිස නුභාන්සේලා විසින් ප්‍රතිපත්තියෙහි හැසිරෙනවා කියලා අදිස්ථාන ගන්න කියලා කිව්වා. පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ අස්සපුර ගාමේහි වාසය කරපු භික්ෂූන් වහන්සේලාට මේ කාරණාව දේශනා කළාට සමස්ත සම්මා සම්බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරන සියලු මහා සංඝ රත්නයටයි මේ දේශනාව සිදු කරලා තියෙන්නේ. එතකොට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ බුද්ධ ආවාදය අද දවසේදී මේ ධර්මය කියලා දෙන මටත් අදාළයි. හෙට දවසේදී මේ සම්බුද්ධ ශාසනය තුල පැවිදි උපසම්පදාව ලබන භික්ෂුවටත් මේ කාරණාව අදාළයි. මේ සම්බුද්ධ ශාසනය මේ මිහිමඩල තුල පවතින තාක්කල් වැඩ වාසය කරන සියලු භික්ෂුන් වහන්සේලාට ඒ අවවාදයේ ඒහා සමානවම තමන්ගේ ජීවිතයට උත්කාශ කරගන්න සිද්ධ වෙනවා. ඒක බුද්ධ වචනයයි. එහෙම දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මම නුඹලාට භික්ෂූන් වහන්සේලාට නුසුදුසු පිළිවෙත මොකක්ද කියලා ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේ නමක් හැටියට තමන් වහන්සේලාගේ ජීවිතය ගත කරනකොට නියම පිළිවෙතට පැමිණියේ නැහැ කියලා සඳහන් කරන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ කුමක්ද දේශනා කරන්නේ? භික්ෂූන් වහන්සේ නමක් මේ සම්බුද්ධ ශාසනය තුල ප්‍රතිපත්තියට පැමිණියේ නැහැ කියලා සඳහන් කරන්න පුළුවන් හේතු වෙන කරුණු මොනවද කියලා ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ලෝභ බහුලව වාසය කරනවා නම් ඒ ලෝභය පැවිදි වෙලා බොහෝ කාලයක් ගත වෙලාවත් Tamange හිතින් ඉවත් වෙලා ගිහිල්ලා නැත්තම් ආන්ගේ භික්ෂුන් වහන්සේ නියම ප්‍රතිපදාවට පැමිණි කෙනෙක් නෙවෙයි කියලා කිව්වා. තමන්ගේ හිතේ ලෝභය තියාගෙන නිරන්තරයෙන්ම ඒ ලෝභය පෝෂණය වෙනකන් ඔහි බලාගෙන ඉන්නවනම් ඒක ප්‍රහාණය කිරීම පිණිස උත්සාහවත් වෙන්නේ නැත්නම් ඒ භික්ෂුන් වහන්සේ සම්බුද්ධ ශාසනය තුල ප්‍රතිපත්තිකාමී භික්ෂුවක් නෙමෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. දැන් මේ පින්වත් පිරිස දන්නවා ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළට පැමිණෙන සියලුම දෙනා කුඩා වූ මහත් වූ භෝගස්කන්ධයන් අතහැරලා දාලා කුඩා වූ මහත් වූ ඥාති පරිවර්තයන් අතහැරලා දාලා ආදරණීය අම්මා තාත්තා සහෝදරයෝ මේ සියලුම දෙනා අතහැරලා දාලා තමයි සෞර්ජා භූමියටපත් වෙන්නේ. එතකොට පැවිදි භූමියටපත් වෙලා පැවිදි භූමිය තුල ලැබෙන්නා වූ චීවර පින්දපාත සේනාසන ගිලානත්‍රාත්‍ය කියන ඒ සිව්පසේට ලොල් වෙලා කටයුතු කරනවා නම් ඒවා කෙරෙහි ලෝභයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ වගේම ලාභ කීර්ති ප්‍රශංසාවලට ලෝභ වෙලා කටයුතු කරනවා නම් ඒක සුදුසු නෑ කියලායි භාග්‍යවතුන් වහන්සේ මෙතනදි කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ව්‍යාපාද බහුලව කටයුතු කරනවා නම් ආන් ඒකත් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ප්‍රතිපත්තියට පැමිණියේ නැති භික්ෂුවකගේ ලක්ෂණයක් කියලා දේශනා කළා. මේ පින්වත් පිරිස දන්නවා ජී ජීවිත ගත කරන අය හැටියට නිරන්තරයෙන්ම අපේ හිතවල උපදින්නා වූ ක්ලේශ ධර්මයක් තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. කුංචි දෙයටත් කේන්ති යනවා. සමහර විට අස්ථානෙහි පවා කිපෙන ගතිය බොහෝ දෙනෙකුගේ ජීවිතවල තියෙනවා. පින්වතුනි එදා බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරපු සමහර භික්ෂූන් වහන්සේලාගේ තුලත් මේ ව්‍යාපාදයේ කියන අකුසලයේ තිබිලා තියෙනවා. ව්‍යාපාදයේ පෝෂණය වෙන්න ඔහි ඉඩ ඇරලා බලාගෙන ඉන්නවා නම් ඒ භික්ෂූන් වහන්සේ සම්බුද්ධ ශාසනය තුල ප්‍රතිපත්තිකාමී සත්‍යයටපත් වුණා කියලා කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තමන්ගේ හිතේ ව්‍යාපාදයේ තියාගෙන ඒක දුරු කිරීමට අසමත් නම් ඒ භික්ෂූන් වහන්සේ සාමීති ප්‍රතිපදාවට නියම ප්‍රතිපදාවට පැමිණියේ නැහැ කියලා සඳහන් කරන්න පුළුවන් කිව්වා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් බද්ධ වෛරයෙන් යුක්තව වාසය කරනවා නම් පින්වතුනි බද්ධ වෛරය කියලා කියන්නේ බඳගත්තු වෛරය. ව්‍යාපාදේහි ක්‍රෝදේහි වර්ධනීය අවස්ථාවක්. සමහර ඇත්තෝ ඉන්නවා පින්වතුනි අවුරුදු 20 ගණන් 30 ගණන් 40 ගණන් 50 ගණන් බොහෝ කාලයක් තිස්සේ තමන්ගේ හිතෙහි පවතිනා වූ වෛරය රඳවාගෙන සබාගෙන පසු කාලීනව පරිගණ්ඩ බලාගෙන ඉන්නවා. මේ පින්වත් පිරිස අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුලම පැවිදි වෙන්න උපසම්පදා වෙන්න ධාන සම්පත්තිය පවා ලබන්ට පිනක් තිබුණු කෙනෙක් තමයි දේවදත්ත ස්වාමීන් වහන්සේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ ආත්ම භව ගානකට පෙර ලෝතර බුදුරජාණන් වහන්සේත් සමග බැඳගත්තා වෛරයක්. මේ පින්වතුන් දන්නවා ශේරිවාණිද ජාතකය. ශේරි වාණිජ ජාතකයේදී ශේරි වාණිජ කියන වෙලෙන්ද බවටපත් වෙලා මහ බෝධිසත්වයාණන් වහන්සේ කච්චපුත කියන වෙලෙන්ද බවටපත් වෙලා කච්චපුත වෙලෙන්දාත් සමග ශේරි වාණිජ කියන වෙලෙන්දා එදා ඇති කරගත්තා වූ වෛරය තරහව සම්බුද්ධ ශාසනය තුල සම්බුද්ධ රාජ්‍ය ලබාගත්තු බුදුරජාණන් වහන්සේ කෙරෙහිවත් අතහැර ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. දේවදත්ත භාග්‍යවතුන් වහන්සේටත් වෛර කළා. එහෙනම් එවැනි වෛරයන් යම් කිසි කෙනෙකුගේ හිත්වල තියෙනවා නම් අන්න ඒ පුද්ගලයා මේ සම්බුද්ධ ශාසනය තුල සාමීච ප්‍රතිපදාවට පැමිණියේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ගුණමකව කටයුතු කරනවා නම් ඒ ಗುಣමකුකම තාමත් පාවෙලා ගිහිල්ලා නැත්නම් අන්න ඒ භික්ෂුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල නියම ප්‍රතිපත්තිකාමී භික්ෂුවක් කියලා සඳහන් කරන්න බෑ කියලා කියනවා. දැන් මේ පින්වත් පිරිස අහලා තියෙනවා යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් ප්‍රවෘජා භූමියටපත් වෙනකොට උන්වහන්සේට මේ පැවිද්ද ලබා දෙන්නේ උපාධ්‍යායන් වහන්සේ. සිවුරුපටිය කරේ දඟලා උන්වහන්සේට සරණාගමනය ලබා දීලා ඒ වගේම භික්ෂූන් වහන්සේ නමකට සාමණේර ස්වාමීන් වහන්සේ නමකට අදාළ ඒ දස සීලය ලබා දීලා ඒ වගේම උපසම්පදා භූමියේදී භික්ෂූන් වහන්සේ නමකට අදාළ උපසම්පදා සීලය ලබා දීලා මේ සියලු දේවල් සිදු කරන්නේ උපාධ්‍යායන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේට අවවාද උපදෙස් ලබා දෙමින් නිසිමඟට යොමු කරන්නේ ආචාර්යයන් වහන්සේ. කර්මස්ථාන ලබා දෙමින් භාවනා කටයුතු වලට යොමු කරවන්නේ නිශ්චයාචාරීන් වහන්සේ. යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනය තුළට පැමිණිලා උපාධ්‍යායන් වහන්සේ වැසුරු කරගෙන ආචාර්යයන් වහන්සේ වැසුරු කරගෙන නිශ්චයාචාරීන් වහන්සේ වැසුරු කරගෙන තමන් වහන්සේගේ ජීවිතය ගොඩනගාගෙන පසු කාලීනව ප්‍රකාශ කරනවා මට උපාධ්‍යයන් වහන්සේගෙන් ලැබිච්ච දෙයක් නැහැ. මට ආචාර්යයන් වහන්සේගෙන්, නිශ්චයාචාරීන් වහන්සේගෙන් මට ලැබිච්ච දෙයක් නැහැ කියලා අර තමන්ගේ ගුරුවරු සිදු කරපු ගුණය මකලා දාන ගතියක් තියෙනවා. එහෙම භික්ෂුන් වහන්සේලා එදත් වාසය කළා. අදත් පින්වතුනි බුද්ධ ශාසනය තුල වාසය කරනවා. අනාගතයේදීත් සම්මා සම්බුද්ධ ශාසනය තුල එවැනි ගුණමක භික්ෂූන් වහන්සේලා පහළ වෙනවා. ඒක තමයි පින්වතුනි මේ ලෝකෙහි තියෙනා වූ ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් Tamanට සිදු කළා වූ ගුණයන් මකා දානවා නම් අන්න ඒ කෙනා සාමීචි ප්‍රතිපන්නයි කියලා කියන්න බෑ. බුද්ධ ශාසනය තුල ධර්මානුධර්ම ප්‍රතිපදාවට පැමිණියා කියලා ඒ භික්ෂුන් වහන්සේට සඳහන් කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් තුල පලාස කියනා වූ ඒ ධර්මතාවය තියෙනවා නම් ආන් ඒ කාරණාවත් බුද්ධ ශාසනයට ගැලපෙන්නේ නැහැ කිව්වා. පින්වතුනි පලාසය කියලා කියන්නේ තමන් වහන්සේලාට වඩා සීලයෙන් ගුණයෙන් උසස් උත්තමයාණන් වහන්සේලාගේ ඒ ගුණයන් තමන්ගේ ජීවිතය හා සමග සමාන කරලා කතා කරන ගතිය. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ තමයි මමත්. මුගලන් මහරහතන් වහන්සේ වගේ තමයි මමත්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කවුද? ඒ වගේ තමයි මමත්. මේ ආදී වශයෙන් ප්‍රකාශයන් නිකුත් කරපු භික්ෂූන් වහන්සේලා උදා බුද්ධ කාලීන සමාජය තුළ ඉඳලා තියෙනවා. අපිට ලං වෙන්න තබා හිතන්නවත් බැරි. මහා සිල්වන්ත ගුණවන්ත උත්තමයින් සමග තමන්ගේ ජීවිතය සමාන කොට කතා කරනවා. ආන් ඒ කාරණාව තමන්ගේ ජීවිතය තුළ තියෙනවා නම් ඒ භික්ෂූන් වහන්සේ නියම ප්‍රතිපත්තිකාමී භික්ෂුවක් හැටියට ප්‍රකාශ කරන්න බෑ කියලා කිව්වා. සාමීති ප්‍රතිපන්න භාවයට පත්වන භික්ෂුවත්ය කියලා බුද්ධ ශාසනය තුල හඳුන්වන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂූන් වහන්සේ නමක් තුල ඊර්ෂ්‍යාව තාමත් තියෙනවා නම් මසුරු බව තාමත් තියෙනවා නම් බුද්ධ ශාසනය තුලට ඇතුල් වෙලා යම් කාලයක් ශාසනය තුල හැසිරিলা ඒ කාරණාවන් Tamange ජීවිතය තුලින් අතුගා දාන්න බැරි වුණා නම් තාමත් ඊර්ෂ්‍යා සහගතව කටයුතු කරනවා නම් පුංචි පුංචි දේවල් කෙරෙහි අනෙක් භික්ෂූන් වහන්සේලාගේ දියුණුව කෙරෙහි ඊර්ෂ්‍යා කරනවා නම් අනෙකුත් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රත්‍යපහසුකම් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් යුක්තව කටයුතු කරනවා නම් අනෙකුත් භික්ෂූන් වහන්සේලාගේ අධිගමයන් කෙරෙහි පවා ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරනවා නම් ඒ වගේම තමන්ට ලැබිලා තියෙන දේ අනිත් අයට බෙදලා දෙන්නේ නැතුව තමා සංතකේම සබාගෙන ලෝභකමින් මසුරුකමින් යුක්තව වාසය කරනවනම් ආන් මේ ධර්මතා පවතිනා වූ ජීවිතය සම්බුද්ධ ශාසනය තුල නියම ප්‍රතිපත්තියට පැමිණි ජීවිතයක් කියලා හඳුන්වන්න බැහැයි කියලා භාග්‍යවතුන් වහන්සේ එදා සඳහන් කරනවා. ඒ වගේම යම් භික්ෂුන් වහන්සේ නමක් කපටි සහගතව කටයුතු කරනවා නම් ඒ වගේම මායාකාරීව කටයුතු කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුලට සුදුසු නෑ කියලායි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. නියම ශ්‍රමණේකුගේ ලක්ෂණ නෙමේ කපටි බවින් යුක්තව වාසය කිරීම. මායාකාරී බවින් යුක්තව ජීවිතය ගත කිරීම නියම ශ්‍රමණයාණන් වහන්සේ නමකට ගැලපෙන්නේ නෑ. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා සාමීති ප්‍රතිපන්න නෑ. නියම ධර්මානුධර්ම ප්‍රතිපදාවට පැමිණියේ නෑ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. කවුද? මායාකාරී බව, කපටි බව Tamange ජීවිතය තුළ තාමත් තියාගෙන ඉන්නවා නම් ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ලාමක ඉච්ඡාවන්ට කැමති නම් කුංචි කුංචි අකුසල ධර්මයන් ඒව පුංචි නිසා කළාට කමක් නැහැ කියලා කල්පනා කරමින් ඒ වගේම නිරත වෙනවා නම් ඒ වගේම අත නොහැරපු මිත්‍යා දෘෂ්ටි තාමත් Tamange හිතේ තියෙනවා නම් ආන් මේ භික්ෂුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ නියම ප්‍රතිපන්න සාමීති ප්‍රතිපන්න භික්ෂුවක් කියලා සඳහන් කරන්න බෑ කියලා කිව්වා. දැන් මේ පින්වත් පිරිස අහලා තියෙනවා සාති කියන භික්ෂුන් වහන්සේ විඥානවාදයක් පිළිබඳව ලෝකයට හෙළිදරව් කළා. උන්වහන්සේ සඳහන් කළා භවයෙන් භවයට ගමන් කරන්නා වූ විඥානයක් තියෙනවා කියලා. ඒ වගේම අරිත්ත කියන ස්වාමීන් වහන්සේ එක් වතාවකදී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ස්වර්ග මෝක්ෂ දෙකට අන්තරාය කර වූ යම් ධර්මතාවයක් පැහැදිලි කරා නම් ඒ කාරණාවන් ස්වර්ග මෝක්ෂ දෙකට අන්තරාය කර නැහැ කියලා මම දරාගෙන ඉන්නවා කියලා. බුද්ධ ශාසනය තුල කටයුතු කළත් එවැනි මිත්‍යා දෘෂ්ටීන් දරාගෙන වාසය කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේලා සාමීති ප්‍රතිපන්න නැහැ කියලා කිව්වා. නියම ශ්‍රමණයාණන් වහන්සේලා නෙවෙයි කියලායි බුදුරජාණන් වහන්සේ එදා බුදුම වෙන්න දේශනා කරන්නට යෙදුනේ. මෙහෙම සඳහන් කරලා ලෝතර බුදුරජාණන් වහන්සේ මේ තාක් වෙලා පැහැදිලි කරපු ඒ අකුසල ධර්මයන්ට විශේෂිත නාමයක් සඳහන් කරනවා. ඒ තමයි ශ්‍රමණ මල. ශ්‍රමණ ජීවිතයක තියෙනා වූ මලකඩ කියලායි භාග්‍යවතුන් වහන්සේ ඒ අකුසල ධර්මයන් සඳහන් කරලා තියෙනවා. මහාන දොස් මහාන මල පැවිද්දෙකුගේ ජීවිතය දුගතිගාමී සත්‍යයකට පමුණවන පැවිද්දෙකුගේ ජීවිතය පහත හෙලන්නා වූ කාරණාවන් හැටියට තමයි මේ අකුසල ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒකයි ශ්‍රමණ මල කියලා බුදුරජාණන් වහන්සේ එදා බුදුම වින්ම මේ කාරණාව දේශනා කළේ. එහෙම සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා මේ විදිහට ශ්‍රමණ මල තියාගෙන ඉන්නා වූ භික්ෂුන් වහන්සේ නම හරියට කොයි වගේද කියලා. දඹදිව බුද්ධ කාලීන සමාජයේහි භාවිතා කරපු විශේෂිත ආයුධ වර්ගයක් තිබුණා. මේ ආයුධ වර්ගයේ නම මටජ. මේ මටජ කියන ආයුධය වර්තමානයේදී 100ක් වගේ කියලා තමයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. දෙපැත්ත කැපෙන පිහි තියෙන්නේ. ආන් ඒ වාගේ මේ මතජ කියන ආයුධයත් දෙපැත්ත කැපෙනවලු. මේ දෙපැත්ත කැපෙන මතජ ආයුධය තෙල් ගලක. එහෙමත් නැත්නම් වැලි ගලක හොඳට ගාලා කැපෙන පරිදි සකස් කරනවා. සකස් කරලා මේක වටේට සංඝාටියක් ඔතනවා. සංඝාටියක් කියලා කිව්ව දෙකට සිවුරක්. සිවුරකින් ඔතලා එහෙමම පැත්තකින් තියෙනවා. මෙහෙම පැත්තකින් තිබ්බට පින්වතුනි බාහිරින් සංඝාටිය උතලා තිබුණට ඇතුලේ කැපෙන ස්වභාවයෙන් යුක්තයි. ආන් ඒ වගේ ජීවා සිත්වල අකුසල ධර්මයන් ප්‍රහාණය කරගන්නේ නැතුව වාසය කරන්නා වූ භික්ෂුව අර කැපෙන සිහිය සංඝාටියෙන් යුතුව වගේ හිතේ අකුසල තියාගෙන දෙපට සිවුර පොරවගෙන වාසය කරනවා කියලා කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ දීපු උපමාව කොයිතරම් අශිරිමත් උපමාවක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මානෙනි යම්කිසි කෙනෙක් ඒ නිසා සංඝාටිය දරපු පමණින්ම මාර්ගඵලවලටපත් වෙන්නේ නැහැ. සිවුරක් පොරවාගත්තු පමණින් උන්වහන්සේ සෝතාපන්න වෙනවා කියලා මම දේශනා කරන්නේ නැහැ. සිවුරක් පොරවාගෙන වාසය කරපු පමණින් උන්වහන්සේ සකදාගාමී අනාගාමි අරිහත් ත්වයටපත් වෙනවා කියලා මම නම් අනුදැන වදාරන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි වැඩ වාසය කරන ශ්‍රමණයාණන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිළිබඳව එහෙම දේශනා කරලා අන්‍ය ශ්‍රමණ ආගම් පිළිබඳවත් සඳහන් කරනවා. පින්වතුනි ಭಾರತೀಯ සමාජයේහි බුද්ධ කාලය වෙනකොට ශ්‍රමණ සම්ප්‍රදාය කියලා සම්ප්‍රදායක් දී වෙලා තිබුණා. මේ ශ්‍රමණ සම්ප්‍රදාය තුල නිගණ්ඨනාථ පුත්‍රයන්ුත් ඇතුළත් වෙනවා. සංජය දෙල්ලට්ටි පුත්‍රයන් ඇතුළත් වෙනවා. ඒ වගේම වෙනත් වෙනත් ශාස්ත්‍රවරු ඇතුළත් වෙනවා. ඒ සියලුම දෙනා ශ්‍රමණයෝ කියලායි ಭಾರತೀಯ සමාජය තුළ හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ගැන ඒ විදිහට සඳහන් කරලා ඊළඟට පැහැදිලි කරනවා යම් අචේලකයෝ ඉන්නවා නම් අචේලකයෝ කියලා කියන්නේ තියෙනුතුනේ ජීවිත කාලය පුරාවටම ඇඳුම් අඳින්නේ නැති පිරිස. ශරීරයේ කිසිදු වස්ත්‍රයක් නැහැ. නිර්වස්ත්‍රයෙන්ම කාලය ගත කරනවා. මෙන්න මේ අය එහෙම හිතපු පමණින් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලවලටපත් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ කාලේ පින්වතුනි වාසය කරපු අනෙකුත් ශ්‍රමණ සම්ප්‍රදායනොත් කල්පනා කරා විමුක්තිය සොයන්ට. ඒ අයත් කල්පනා කළා අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න. වෙනත් වෙනත් ක්‍රමවලින් තමයි අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න කල්පනා කළේ. ඒ අය හිතුවා කල්පනා කළා වස්ත්‍ර නැතුව ජීවිත කාලය පුරාවටම වාසය කළේ. ඒ කාරණාව නිසා අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ කායික ක්‍රියාවේ විදිහට සිදු කළ පමණින් මගඵල නම් සාක්ෂාත් වෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ කාලේ හිටපු රජස් දැලි තමන්ගේ ශාරීරියේ තවරාගෙන හිටපු අය. එහෙම රජස් දැලි තමන්ගේ ශාරීරියේ තවරාගෙන හිටපු පමණින් මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්නේ නැහැ කියලා කිව්වා. ඒ කාලේ වාසය කරලා තියෙනවා පින්වතුනි දවසට තුන් වතාවක් දියේ එදිලා තමන්ගේ පෞසෝදා හරින පිරිස. එයා විශ්වාස කරනවා දවසට තුන් වතාවක් දියේහි එදී වාසය කරනකොට තමන්ගේ හිතේ තියෙනා වූ අකුසල් සියල්ල වතුරට දිය වෙලා යනවා කියලා. ඒ වෘතය තුල නිරත වෙනවා ජීවිත කාලය පුරාවටම. උදෑසන කාලයේදී දැඩි සීතලෙන් යුක්ත ගංගානම් ගඟට යමුනා නම් ගඟට බැහැලා තමන්ගේ ශරීරය පිරිදැගුම් කරගන්නවා. පින්වතුනි විනාඩි 15ක් 20ක් නෙමෙයි. සමහර විට පැය දෙක තුන, පැය හතර පහ දියේ බැහැලා ඉඳලා පාරිශුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා එහෙම දියේ බැහැලා හිටපු පමණින් නිවන් දකින්නේ නැහැ කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා අභ්‍යවකාශයේ එලිමානෙහි සිටි පමණින් නිවන් දකින්නෙත් නැහැ. රුක්ෂ මූලයේහි වාසය කළ පමණින් නිවන් දකින්නෙත් නැහැ. මාසයකට වරක් මාස දෙකකට වරක් පමණක් ආහාර ගැනීම නිසා නිවන ප්‍රාර්ථනා කරනවා නම් එහෙම දකින්න පුළුවන් නිවනකුත් නැහැ කියලා කිව්වා. යම්කිසි බ්‍රාහමණයෙක් වේද මන්ත්‍ර හදාරනවා නම් වේදයන්දී පරතරප්‍රාප්තව කටයුතු කරනවා නම් ඒ කාරණාව නිසාම සසරින් එතර වෙන්න අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න අපේක්ෂාවෙන් යුක්තව පසු වෙනවා නම් ඒ අපේක්ෂාව කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම සඳහන් කරලා දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඒ විදිහට සංඝාටිය දරූ පමණින්ම මගඵල සාක්ෂාත් වෙනවා නම් තමන්ගේ ඥාති පිරිස එකතු වෙලා තමන්ගේ හිත මිත්‍රාදීන් එකතු වෙලා තමන්ගේ සහෝදරයෝ දෙමව්පියෝ අඳුරන සියලු දෙනා එකතු වෙලා ඉපදුණු ගමම්ම ඒ පුද්ගලයාව සංඝාතිය දරන පුද්ගලයෙක් බවට පත් කරනවා මොකක්ද ඒකට හේතුව සංඝාතිය දරූ පමණින්ම ඒ පුද්ගලයා නිවන් දකින්නවා කියන අදහස ඒ අයද තුළ තියෙන නිසා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා කවදාකවත් හිතන්න එපා සිවුර පොරවපු පමණින් නිවන් දකින්න පුළුවන් කියලා. හිතේ කසල තියාගෙන සිවුර පෙරවූ පමණින් විතරක් නිවන් දකිනවා කියන කාරණාවක් මේ බුද්ධ ශාසනය තුල යෙදෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුගේ අචේලක භාවය නිසාම නිර්වස්ත්‍රව වාසය කිරීම නිසාම අවිද්‍යාව පහවලා යනවා නම් විෂම ලෝභය පහ වෙලා යනවනම්, ව්‍යාපාදේ පහ වෙලා යනවනම්, මිත්‍යා දෘෂ්ටිය පහ වෙලා යනවනම්, අපි අර ඉහෙතදී සඳහන් කරපු අකුසල ධර්මෝ පහ වෙලා යනවනම්, තමන්ගේ ඥාති පිරිස, හිතවතුන් පිරිස, මිත්‍රා මාත්‍යයන් පිරිස එකතු වෙලා උපන්න දවසේම අචේලකයෙක් බවට සම්මත කරනවා. අචේලකයෙක් හැටියට ඒ අචේලක වෘතේ සමාදන් කරනවා. පින්වතුනි ඒ නිසා අචේලකව වාසය කළ පමණින් නිවන් දකින්න පුළුවන්කමක් නැහැ කියලා ඒ කාරණාව තවත් විස්තරාත්මකව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ අනෙකුත් කාරණාවනුත් ඒ විදිහටම විස්තර කරනවා. මහණෙනි යම් කිසි කෙනෙක් දවසට තුන් පාරක් දියේ බැලලා ඉන්න ඉඳීම නිසා නිවන සාක්ෂාත් වෙනවා නම් ඒ වගේම අභ්‍යවකාශයේ වාසය කිරීම නිසා හිතේ අකුසල් දුරු වෙනවා නම් වේද මන්ත්‍ර හැදෑරීම නිසා අකුසල් දුරු වෙනවා නම් ඒ සියලුම දෙනා උපන්න දවසේම තමන්ගේ ඥාතීන් තමන්ගේ දෙමව්පියන් එකතු වෙලා ඒ ඒ වෘතයන්හි සමාදන් කරනවා. එයි අකුසල ධර්මියෝ දුරු වෙලා ඊටමත් ඉක්මනින් නිවන් දකින්න පුළුවන් නිසා. ඒ නිසා මහණෙනි එවැනි කාරණාවන් සිදු කළ පමණින් මේ සම්බුදු සසුන තුළ මගඵල නම් සාක්ෂාත් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මා ඉස්සරලා සඳහන් කරපු කාරණාව කොයිතරම් සත්‍යයිද කියනවනම් නුඹ වහන්සේලා දැකලා තියෙනව නේද? අචේලකය විදිහට කටයුතු කරන අයගේ තුල විෂම ලෝභය, කපටිකම, මිත්‍යා දෘෂ්ටිය, බද්ධ වෛරය, ක්‍රෝධය මේ වාගේ අකුසල ධර්මයන් තියෙනවද? නුඹ වහන්සේලා දැකලා තියෙනව නේද? අර ඉහෙතදී සඳහන් කරපු විවිධාකාර වෘතයන් සමාදන් වෙලා කටයුතු කරන්නා වූ අයගේ හිත්වල අර ඉහෙත සඳහන් කරපු අකුසල ධර්මයන් මේ විදිහටම තියෙනවද? වික්ෂුන් වහන්සේලා පිළිතුරු ලබලා දෙන එහෙමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් මහණෙනි මම නැවත නැවතත් ඔබ වහන්සේලාට සඳහන් කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ කායිකව තමන්ගේ පිරිසිදුභාවය ඇති කරගත් පමණින් නිවන් දකින්න පුළුවන් එකක් නෙමෙයි බුද්ධ ශාසනය කියලා කියන්නේ මනස පිරිසිදු කර ගැනීම නිසාම සංසාර ගමන ඉක්මවා යන්න පුළුවන් ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් සහිත තැනක් තමයි බුද්ධ ශාසනය කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එහෙම දේශනා කරලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා සාමීති පටිපන්න භික්ෂුන් වහන්සේ නමකදී එහෙමත් නැත්නම් නියම ශ්‍රමණේකුගේ ලක්ෂණ මොනවද කියලා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ හිතේ ඉපදිලා තියෙනා වූ ලෝභය නම් වූ අකුසල ධර්මය ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරනවා නම් දාණය තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරනවා මානසිකත්වය ඒ විදිහට හැඩගස්වා ගන්නවා ලෝභය පහ කිරීම පිණිස කටයුතු කරමින් වාසය කරනවා නම් අන්න ඒ භික්ෂූන් වහන්සේ සාමීති ප්‍රතිපන්නයි. ඒ වගේම යම්කිසි භික්ෂූන් වහන්සේ නමකගේ හිතේ ව්‍යාපාදයේ තියෙනවා නම්, ක්‍රෝධය තියෙනවා නම්, බද්ධ වෛරය තියෙනවා නම්, ඒ අකුසල ධර්මයන් බැහැර කිරීම පිණිස වීරියෙන් යුක්තව කටයුතු කරනවා නම් ආන්ගේ භික්ෂුව සාමීති ප්‍රතිපන්නයි. ඒ වගේම බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වෙන්න කලින් ගුණමකුව වාසය කළා පලාසයෙන් යුක්තව වාසය කළා ඒ අකුසල ධර්මයන් අකුසල ධර්මයන් හැටියට හඳුනාගෙන පැවිදි වුණාට පස්සේ වහවහාම ඒවා දුරු කිරීම පිණිස ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පැමිණිලා කටයුතු කරනවා නම් ආන්ගේ භික්ෂූන් වහන්සේ බුද්ධ ශාසනය සෝභමාන කරනවා කිව්වා. ඒ භික්ෂූන් වහන්සේ සාමීති ප්‍රතිපන්නයි. ඒ භික්ෂූන් වහන්සේ නියම ප්‍රතිපත්තිකාමී භික්ෂුවක් කියලා කිව්වා. ඒ වගේම සඳහන් කරනවා යම්කිසි භික්ෂුවක් ඊර්ෂ්‍යාව ප්‍රහාණය කිරීම පිණිස මායාකාරී බව සට කපට බව ප්‍රහාණය කිරීම පිණිස මිත්‍යා දෘෂ්ටිය නැති කිරීම පිණිස වෑයම් කරමින් කටයුතු කරනවා නම් වීරිය උපදවාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යුක්තව තමන්ගේ ජීවිතය ගත කරනවා නම් ආන්ගේ භික්ෂුව සාමීති ප්‍රතිපන්නයි. නියම ශ්‍රමණයාණන් වහන්සේ නමක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන් කියලා කිව්වා. සරලවම පැහැදිලි කරනවා නම් අපායෙහි ඉපදීමට හේතු වෙන තමන්ගේ ජීවිත දුගතියෙහි හෙලීමට හේතු වෙන්නා වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට බාධා කරන්නා වූ ඒ ධර්මතාවයන් ඉවත් කරලා නිවන පිණිස හේතු වෙන අපායේ නොයිපදීම පිණිස හේතු වෙන්නා වූ ධර්මතාවයන් වඩන්න කියලයි බුදුරජාණන් වහන්සේ මෙතනදී භික්ෂුන් වහන්සේලාට අවවාද කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කරලා අවසානයේදී පැහැදිලි කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අකුසල ධර්මයන් අකුසල ධර්මයන් හැටියට හඳුනාගෙන ඒ අකුසල ධර්මයන් තමන්ගේ හිතින් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරමින් වාසය කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේගේ හිත ටිකෙන් ටික පාරිශුද්ධත්වයට පත් වෙනවා කියනවා. ඒ පිරිසිදු සිතින් යුක්තව වාසය කරන්නා වූ භික්ෂුන් වහන්සේගේ කය ප්‍රීතිමත් ස්වභාවයට පත් වෙනවා කියනවා. කය සංසිඳෙන්න පටන් ගන්නවා කිව්වා. හිත සංසිඳෙන්න පටන් ගන්නවා කිව්වා. নিরතුරුවම සතුටින් යුක්තව වාසය කරන සැනසීමෙන් යුක්තව පැවිදි ජීවිතය ගත කරන විස්සක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට තමන්ගේ හිත සතුටු කරමින් ජීවිතය ගත කරන පැවිද්දාට පුළුවන්කම ලැබෙනවලු ඒ සමාධිමත් වූ සිතින්ම සියලු දෙනාට මෙත් සිත පතුරවන්න එක් දිශාවකට මෛත්‍රිය පතුරවමින් වාසය කරනවා දිශා දෙකකට මෛත්‍රිය පතුරවමින් වාසය කරනවා දිශා තුනකට සිව් දිශාවටම මෛත්‍රිය පතුරවමින් තමන්ගේ හිත තව තවත් පාරිශුද්ධත්වයට පත් කරගන්නවා කියලා දේශනා කරා සිව් දිශාවට අට දිශාවට උඩ දිශාවට සරසට මේ ආදී වශයෙන් සියලු දිශාවන්ට තමන්ගේ හිතේ උපන්නා වූ මෛත්‍රී චේතෝ විමුක්තිය පතුරවමින් වාසය කරන භික්ෂුන් වහන්සේගේ සිත තව තවත් පිරිසිදු භාවයටපත් වෙලා ප්‍රසන්න භාවයටපත් වෙලා මේ සම්බුද්ධ ශාසනය තුල තමන්ගේ ජීවිතය නියම ශ්‍රමණයාණන් වහන්සේ නමක් බවට පත් කරගත්තු භික්ෂුවක් හැටියට මේ ජීවිතය ගත කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා ඊට පස්සේ මේ මෛත්‍රී සිත වගේම මගේ සිත කරුණාවෙන් යුක්තව පුරවා ගන්න පුළුවන් නම් මගේ සිත කරුණා ගුණයෙන් යුක්තව පවත්වා ගන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද? උන්වහන්සේ බ්‍රහ්ම විහාර භාවනාවන්හි කරුණා භාවනාවටත් තමන් ගීත යොමු කරනවා. එක් දිශාවකට කරුණාව පතුරවමින් වාසය කරනවා දිශා දෙකකට දිශා තුනකට දිශා හතරකට මුළු ලෝකය වෙතම සියලු සත්වයන් වෙතම තමන්ගේ කරුණාව පතුරවමින් වාසය කරනවා තමන් වහන්සේගේ සිත තව තමත් පාරිශුද්ධත්වයට පත් කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුළ සනසීමෙන් යුක්තව වාසය කරන භික්ෂුවක් බවට පත් වෙනවා කියලා දේශනා කළා ඒ වගේම යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඒ විදිහට කරුණා භාවනාව පුරුදු කරලා නැතර වෙන්නේ නැහැ. මුදිතා භාවනාවත් වඩනවා. එක් දිශාවකට, දිශා දෙකකට, දිශා තුනකට, සිව් දිශාවට, අට දිශාවට අප්‍රමාණ වශයෙන්, මහත්ගත වශයෙන් මුදිතාවත් පුරුදු පුහුණු කරනවා. ඒ විතරක් නෙමෙයි උපේක්ෂාවත් තමන්ගේ හිත තුළ පුරුදු පුහුණු කරගන්නවා. මුළු ලෝකය පිළිබඳවම අකම්පිත සිතකින් උපේක්ෂා සාගතව වාසය කරන්ට තමන්ගේ හිත වඩ වඩාත් ශක්තිමත් කරගන්නවා. සතර බ්‍රහ්ම විහාරයන් තමන්ගේ ජීවිතය තුළ වඩන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරලාම කියලා දුන්නා ශ්‍රමණ මල පිළිබඳව. ශ්‍රමණ ජීවිතයේ කිලිටි කරන ධර්මතා පිළිබඳව අකුසල ධර්මයන් පිළිබඳව භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. ඊළඟට දේශනා කළා ඒ ශ්‍රමණ මල පහ කරගන්නේ කොහොමද? ශ්‍රමණ මල පහ කරගත්තාට පස්සේ තමන්ගේ හිතේ පිරිසිදුභාවය ඇති කරගන්නේ කොහොමද කියලා. එහෙම තමන්ගේ හිත තුල අකුසල් දුරු කරගෙන විතරක් නිකන් ඉන්න එපා කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් තමන්ගේ හිත ශක්තිමත් කරගන්න කියලා. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඒ විදිහට සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් තමන්ගේ හිත පෝෂණය කරගත්තා නම් තමන්ගේ සිත වඩ වඩාත් පාරිශුද්ධත්වයට පත් කරගත්තා නම් ඒක කොයි වගේද කියලා උපමාවකින් සඳහන් කරනවා. පිරිසිදු වතුර තියෙන මඩ නැති, රොඩු නැති, කුණු නැති, සිසිල් වතුර තියෙනා වූ රමණීය පොකුණක් තියෙනවා. මේ පොකුණෙන් වතුර පානය කිරීමේ අපේක්ෂාවෙන් උතුරු දිශාවේ ඉඳන් ක්ලාන්ත වෙච්චි විඩාවෙන් තමන්ගේ කය පීඩාවටපත් වෙච්චි පුරුෂයෙක් පැමිණෙනවා. පැමිණිලා තමන්ගේ විඩාව දුරු කරගෙන තමන්ගේ පිපාසය නිවාගෙන බොහෝම සුවසේ මේ නදියෙන් මේ පොකුණෙන් ජලය පානය කරලා තමන්ගේ සිතත් කයත් සංසුන් භාවයට පත් කරගන්න. සතුට ස්වභාවයට පත් කරගන්න. ඒ වගේම මහණෙනි දකුණු දිශාවෙහි යම් පුරුෂයෙක් ඉන්නවා. ඒ වගේම බටහිර දිශාවෙහි ඒ වගේම නැගෙනහිර දිශාවෙහි උතුර දකුණ නැගෙනහිර බටහිර මේ ආදී වශයෙන් සිව් දිශාවේම වාසය කරන්නා වූ ක්ලාන්තයෙන් පීඩාවටපත් වුණු පුරුෂය වතුර පිපාසාවෙන් යුක්තව පීඩාවටපත් වුණු පුරුෂයෝ මේ රමණීය පොකුණ කරා පැමිණිලා ඒ සිසිල් වූ දිය පානය කරලා තමන්ගේ කායික විඩාව සංසිඳුව ගන්නවා. තමන්ගේ මානසික විඩාව සංසිඳුවාගෙන සුවසේ ජීවිතාව පවත්වාගෙන යනවා වගේ කියලා කිව්වා යම්සි කෙනෙක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන් වඩනවා නම් ඒ වගේම තමයි මහණෙනි යම්කිසි කෙනෙක් බ්‍රාහ්මණ කුලයෙන් අතහැරලා දාලා බ්‍රාහ්මණ කුලයෙන් නික්මිලා මේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා ಗುಣපිලිවෙත් පුරනවා නම් ශස්ත්‍රීය කුලයෙන් නික්මිලා මේ සම්බුද්ධ ශාසනය තුලට පැමිණිලා ප්‍රතිපත්ති ගරුකව වාසය කරනවා නම් වෛශ්‍ය කුලයෙන් නික්මිලා ශුද්‍ර කුලයෙන් නික්මිලා ගිහිගේ අතහැරලා දාලා සම්බුද්ධ ශාසනය තුල උතුම් ප්‍රවෘජා භූමියටපත් වෙලා අර අකුසල ධර්මයන් අකුසල ධර්මයන් හැටියට හඳුනාගෙන ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා කුසල ධර්මයන් කුසල ධර්මයන් හැටියට හඳුනාගෙන කුසල ධර්මයන් වඩලා සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්තව තමන්ගේ මානසිකත්වය උසස්භාවයට පත් කරගන්නවා නම් ආන්ගේ භික්ෂුන් වහන්සේ නියම ශ්‍රමණේත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න භික්ෂුන් වහන්සේ නමකගේ ශ්‍රමණ භාවය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළ අසිරිමත් සූත්‍ර දේශනාව. මේ පින්වත් පිරිසට හිතෙන්න පුළුවන් මේ කාරණාව දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට අපිට මේකෙන් වැඩක් නැහැ කියලා. එහෙම කල්පනා කරන්න එපා. පින්වතුනි කාගේ වුණත් හිතේ හටගන්නා වූ අකුසලයන්ගේ වෙනසක් නැහැ. ලෝභය කියන ධර්මතාවය හැමෝගෙම හිතවල හටගන්නවා. ව්‍යාපාදය කියන අකුසලය හැමෝගෙම හිතවල හටගන්නවා. බද්ධ වෛරය, මිත්‍යා දෘෂ්ටිය වගේ අකුසල ධර්මයන් ගිහි පැවිදි දෙයක් නැහැ. පෘථග්ජන බොහෝ දෙනෙකුගේ සිත්වල හටගන්න ගතියක් තියෙනවා. එහෙනම් මේ අකුසල ධර්මයන් හඳුනාගෙන මේවා ප්‍රහාණය කරන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කියලා දීපු වැඩපිළිවෙල ජීවිත හැටියට මේ පින්වත් පිටසට තමන්ගේ ජීවිතයට උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ගිහි පැවිදි දෙපක්ෂයටම වටිනා කියන සූත්‍ර දේශනාවක් හැටියට අපි හඳුනා ගන්න අවශ්‍යයි. පින්වතුනි මේ සූත්‍ර දේශනාව මෙතනින් මම නිමාවටපත් කරනවා මේ පින්වතුන්ට මෙහි දීර්ඝ විස්තර කියවා බලා දැනගන්න අවශ්‍යයි නම් මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේහි චූල අස්සපුර සූත්‍ර දේශනාව කියවලා එහි අරුත් විවරණයන් සපයපු පපංච සුදනී මජ්ක්‍ධිම නිකායේ අර්ථ කතාවක් කියවලා වැඩිදුර තොරතුරු දැනගන්න අවස්ථාව තියෙනවා එහෙමනම් අද දවසේදී මේ සූත්‍ර දේශනාව දේශනා කිරීමෙන් ඔබ විසින් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් එක්රැස් කරගන්නට යෙදෙන මේ අසිරිමත් පුණ්‍ය සංස්කාර ධර්මය අපේ හිත්වල පවතිනා වූ ලාමක අකුසල ධර්මයන් දුරු කරගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිව්බඹ විහරණයන්ට අපේ සිත් යොමු කරගෙන උතුම් සෝවාන් ආදී මඟඵල නිවන් සාක්ෂාත් කරගන්නට මේ සියලු පුණ්‍ය සම්පත් ධර්මයෝ හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං කරන්ති හැම දිනාතම සරණයි